සම්මා සම්බුද්දස්ස තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු බාවෝ දුල්ලබෝ ලෝකස්මින් තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්මදේශනාව සඳහා මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට දුනේ සංයුත්තනිකායේ සඳහන් වන ඊටාම ලස්සන දේශනාවක් මේ දේශනාවේ නම තමයි සාරණ්ඩද සූත්‍රය සමහර විට පින්නතුලා මේ දේශනාව අහලා තියෙන්නත් පුළුවන් ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර. විශාලා මහනුවර ගැන කියනකොට අපිට කවුද මතක් වෙන්නේ? විශාලා මහනුවර ගැන කියනකොට අපිට මතක් වෙන්නේ ලිච්ඡවි රජදරුවෝ. ඒ වගේම රත්න සූත්‍රයත් අපිට මතක් වෙනවා. ඒතර ලිච්ඡවී රජදරුව රාජ්‍ය කරපු ප්‍රදේශය තමයි විශාලාව කියලා කියන්නේ. මේ ලිච්ඡවී රජදරුවන්ගේ තිබුණ විශේෂ ලක්ෂණයක්. ඒ විශේෂ ලක්ෂණය තමයි කිසිම දවසක තනියෙන් තීරණයක් ගන්න නැහැ. Taman කොතර ඥානවන්තයි කියලා හිතුවත් කිසිම දවසක තනියෙන් තීරණයක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ තීරණ ගන්නේම සාකච්ඡා කරලා. මේ අය කොච්චර සාකච්ඡා කරාද කියලා කිව්වොත් විශාලා මහරුවර තිබිලා තියෙනවා කූටාගාර ශාලා 500ක්. ඒ කියන්නේ දැන් සාකච්ඡා කරන්නම වෙන්විච්ච ශාලා 500ක් තිබිලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔප්පු වෙනවා කොච්චර මෙලිත්වි රජදරුවෝ සාකච්ඡා කරලා තියෙනවද කියලා. ඒ නිසා මේගොල්ලොන්ගේ ආර්ථික දේනුවත් අහා ඉහළටම ගිය පිරිසක්. ඉතින් මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ මේ ශාලාවක් තුල. ඉතින් ලිච්ඡවි රජදරුවෝ දවසක් එකතු වුණා සාරන්දද කියන ශාලාවට. ඒ සාරන්දද කියන ශාලාව නමින්ම මේ සූත්‍රය නම් කරලා තියෙනවා. සාරන්දද කියන ශාලාවට එකතු වෙලා ඒගොල්ලෝ දැන් සාකච්ඡාවක් ආරම්භ කළා. හැබැයි ඒ ඇයට එදා රාජතාන්ත්‍රික කටයුත්තක් තිබුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ එදා කතා කළේ රාජ්‍යයකට දුර්ලභම දේවල්. නැත්නම් ලෝකෙට තියෙන දුර්ලභම දේවල් පිළිබඳව මේගොල්ලෝ සාකච්ඡා කළා. මේ සාකච්ඡා කරන්න කලින් මේගොල්ලන්ට ආරංචියක් ආවා මෙහි ඒ ශාලාවේ වාඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කළා කියලා. මේ අය මොකද කරේ? මිනිස්සෙක් ගෙන්නලා කිව්වා තථාගතයන් වහන්සේ විශාලා මහනුවරට වැඩියා නම් උන්වහන්සේට ආරාධනාවක් නැත්නම් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. නිසා බැරි වෙලාවත් මේ පාරේ පිණ්ඩපාතේ වඩින්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයා මේ පාරට වෙලා බලාගෙන ඉන්න ඕනේ. භාගතුන් වහන්සේ බැරි වෙලා හරි පිණ්ඩපාතේ වැඩියොත් අපට දැනුම් දෙන්න ඕනේ. ඉතින් අර මිනිස්සෙක් කියලා දැන් මේගොල්ලෝ සාකච්ඡාව පටන් ගත්තා. ඉතින් දැන් එක රජ කෙනෙක් නැගිටලා කියනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි හත්ති රතන. ඒ කියන්නේ සද්දන්ත හස්තිය. සාමාන්‍යයෙන් අපේ රටේ වුණත් මීට අවුරුදු ගානකට කලින් දැන් වුණත් එහෙම තමයි. අලියෙක් ඉන්නවා කියලා කියන්නේ නිකන් ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු කියන්නේ අලිත් ඉන්නවා කියලා. නේද? එහෙනම් ඒ කාලේ රජ කෙනෙකුට ඉතින් ਉਹ කර්මයක් නෙවෙයි හිතෙනවා කියන එක සද්දන්ත ලොකු ඇතෙක් ඉන්නවා නම් ඒක රාජ්‍යයකට මහා ආභරණයක් කියලා හිතෙනවා කියන කර්මයක් නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ටත් හිතෙනවා නේද? මේගොල්ලෝ කිව්වා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි සද්දන්ත හස්තියක්. කාටවත් ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. හැමෝම ඒක පිළිගත්තා. ඒක ඇත්ත. හස්තියෙක් කියන්නේ අපිට ලොකු දෙයක් ලොකු ආභරණයක්. තව කෙනෙක් නැගිට්ටා. එයා කියන රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි අස්සරතන. ඒක අද වගේ නවීන පන්නේ මෝටරත් තිබුණේ නැහැ. ඉතින් වේගෙන් දුවන්න පුළුවන් ආජානීය අස්සෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක පුදුම වස්තුවක්. ඉතින් මේ රජුරෝ මේක මතක් කරපුවම අනිත් අයත් ඒක එක හෙලාම අනුමත කළා. ඒකට විරුද්ධ වෙන්න හේතුවක් උනේ නැහැ. තව රජ කෙනෙක් නැගිටලා කියනවා මණිරතන. මණිරතනය කියලා කියන්නේ ඒක ඇත්තටම ආභරණයක්. අදත් රත්තරණෙන් හදන, රිදීෙන් හදන, මණික් වලින් හදන ආභරණ වටිනවනේ. අද මේ මණිරතනය කියන එක ඒකට කියන උදක ප්‍රසාද මාණික්කය කියන එක. මහා අනුභව සම්පන්න එකක්. ඒක මේ බොර වතුරකට දාපුවාම ඒ බොර වතුර පැහැපත් වෙනවා කියනවා. ඒ තරම් ආ ආනුභාව සම්පන්න ආභරණයක්. ඉතින් මේකත් කවුද ඉතින් ආභරණ වලට අකමැති නේද? ඉතින් හැමෝම කිව්වා ඔව් ඒකත් රාජ්‍යයකට අපට බොහොම දුර්ලභ වස්තුවක්. තව රජ කෙනෙක් නැගිටලා කිව්වා ඉත්ති රතනම්. රාජ්‍යයකට දුර්ලභ වස්තුවක් වූ මන බන්ධනීය ස්ත්‍රිය. මන බන්ධනීය කාන්තාව. එහෙම කියන්නත් පොඩි හේතුවකුත් තිබුණා. හේතුව තමයි මේ ලිච්ඡවී රජදරුවෝ කොච්චර ප්‍රබල වුණත් අම්බපාලේ ගණිකාවට පරාද වෙලා තියෙනවා. අම්බපාලේ ගණිකාව කියලා කියන්නේ විශාලාව හිටපු මහා ධනපතියක්. ඒ වගේම පුදුම ආනුභාවයක් තිබිච්ච කෙනෙක් කොහොම හරි. ඉතින් මේ අත්දැකීමත් එක්ක මේගොල්ලෝ කියනවා රාජ්‍යයකට මනබන්ධනීය ස්ත්‍රියක් ඉන්නවා කියලා කියන්නේ ලිහිද දෙයක් නෙවෙයි. ඉතින් හැමෝම එකක් පිළිගත්තා. තව රජ කෙනෙක් නැගිටලා කිව්වා රාජ්‍යයකට දුර්ලභ වස්තුවක් තමයි ගහපති රතන. ඒ කියන්නේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරේ. රජුරවන්ට මොකක් හරි විපත්තියක් කරදරයක් වෙච්ච වෙලාවක ජනතාවට තේරෙන්නේ නැතුව රාජ්‍යය යම් පාලනය කරගෙන යන්න පුළුවන් හොඳ ප්‍රබල අමාත්‍යවරයෙක් කියන එක ලොකු දෙයක් කියලා. හැමෝම මේක පිළිගත්තා. දැන් මේගොල්ලෝ මේ විදිහට කතා කර කර ඉන්නකොට අර එළිය නවත්තලා හිටපු මිනිස්සයා දුවගෙන ආව ඇතුළට. ඇතුළට එක්කෝ ඇතුළට ඇවිල්ලා කිව්වා අන්න භාග්‍යතුන් වහන්සේ පාරේ වඩනවා කියලා. මේ රජවරු ඔක්කොම එළියට ගියා. එළියට ගිහිල්ලා පාරටම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කළා. වන්දනා කළා කිව්වා භාග්‍යතුන් වහන්සේ වහන්සේට විවේකයක් තියෙනවා නම් අපි කෙරේ අනුකම්පාවෙන් මේ සාරන්දද ශාලාවට වඩින්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශාලාවට වැඩියා. ආසනයක් ලැබුණ උන්වහන්සේ වාඩි වුණා. ඉතින් රජ කෙනෙක් කිනෝ භාගතුන් වහන්සේ අද අපි රාජකාන්තික කටයුත්තක් නැති නිසා ලෝකේ දුර්ලභම දේවල් පිළිබඳව කතා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොනවද මේ දුර්ලභ දේවල්? ඉතින් මේගොල්ලෝ කියනවා සද්දන්ත හක්තිය වේගෙන් දුවන්න පුළුවන් අශ්වයා ඒ වගේම උදක ප්‍රසාද මාණික්කය මනබන්ධනීය ස්ත්‍රිය දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ ටිකක් සෙනහ පහල කළා කාමාදි මුත්තානං මත බෝලිච්චවි ලිච්ඡවි රජදරුවනේ මේ වස්තුකාම, ක්ලේශකාම කියන ඒවා මට නම් මහ ලොකු දේවල් නෙවෙයි. මේවා ලෝකයේ හැමදාම තියෙන දේවල්. මේවා ලොකුවට අල්ලගන්න අවශ්‍ය දේවල් නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කාමය ඔටුන්න කරගෙන ඉන්න අයට මේවා ලොකු දේවල්. දැන් පින්නතුනි මට අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. උන්වහන්සේ මේ හොඳට තරුණ කාලේ පැවිදි වෙච්ච කෙනෙක් විශ්වවිද්‍යාලෙ හිම ගිහිල්ලා හොඳට දරුණු තේරුමක් ඇතිව මහාන වෙච්ච කෙනෙක්. ඉතින් නිවන් දකින්නම මහාන වෙච්ච කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ ඉතින් පැවිද්ද ලබාගෙන උපසම්පදාවත් ලබාගෙන විවේකීව කුටියක භාවනා කළා. පින්න පාතින් තමයි ජීවත් වුනේ. බොහොම ලස්සන කෙනෙක්. ඒක උන්වහන්සේ පින්නපාති වඩනකොට හැමදාම උන්වහන්සේට තේරෙන එක අම්මා කෙනෙක් සාමාන්‍ය මැදි වයසක කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ දිහා නික බොහොම අනුකම්පාවෙන් බලයි. දවසක් මේ අම්මා ඒ පින්නපාතේ බෙදන්න ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඇහුණා මොකද මේ තරුණ ජීවිතයට කරගත් අපරාධ කියලා. ඉතින් මොකද මේ අපරාධ කියලා කිව්වේ මම එයා අර කාමයෙන් ඔටුන්න කරගෙන ඉන්නේ. එයා කැමති මේ තරුණයා මේ ලස්සන තරුණයා කසාදයක් බැඳලා ගයක් තොරක් හදාගෙන ළමයි ලපටි හදාගෙන ඒක තමයි සාර්ථක ජීවිතය කියලා කාමය ඔටුන්න කරගත්තා හිතන්නේ. ඉතින් බලන්න අර ස්වාමීන් වහන්සේගේ විවේක ජීවිතය අපරාධයක් ඇතුළේ දැක්කේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා කාමය ඔටුන්න කරගත්ත අයට ඉතින් ඌව ලොකු දේවල් වෙන්න පුළුවන්. හැබැයි මට නම් ඌව ලොකු දේවල් නෙවෙයි. ඌව දුර්ලභ දේවලුත් නෙවෙයි. එහෙම දේශනා කළ භාගතුන් වහන්සේ වදාලා හැබැයි මම ඕගොල්ලන්ට ලෝකේ දුර්ලභම වස්තු පහක් කියලා දෙන්නම් කිව්වා. දැන් මේගොල්ලොත් මෙතන පහක් කතා වුණේ. හත්තියා, අස්වැයා, ආභරණය, ස්ත්‍රිය, ගහපති රත්නය. කියන්නේ ප්‍රබල දක්ෂ අමාත්‍යවරයා. ඉතින් මේ ධර්මයේ තියෙන විශේෂත්වය මෙන්න මේකයි. දැන් මේගොල්ලෝ බැරි වෙලාවත් දුර්ලභ කාරණා 10ක් කතා කරලා තිබ්බනම් භාගතුන් වහන්සේ දුර්ලභ කාරණා 10ක් කියලා දෙනවා. මේක අපට ගොඩාක් දේශනා වලින් පැහැදිලි වෙනවා. දැන් බලන්න අර පහාරාද සූත්‍රය. අපි හැමෝම දන්න සූත්‍රයක් නේ. මේ පහාරාද කියන්නේ මොහොතේ ඉන්න කෙනෙක්. මෙයා ආවිල්ලා ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආපුවාම අහනවා කොහොමද මොහොතේ සිත්තරවල වාසය කරනවා දසුරයෝ. ਉਹ කරුණ අටක් සලකලා සිත්තරවල වාසය කරනවා. ඉතින් කිව්ව මහා මුහුද ක්‍රමයෙන් ගැඹුරු වෙනවා. ඒක දිහා බලලා සිත් තලවල වාසය කරනවා. මහා මුහුදේ වතුර දුණු රසයි ඒ නිසා සිත් තලවල වාසය කරනවා. මහා මුහුද වෙරළ ඉක්මලා යන්නේ. ඒ නිසා සිත් තලවල වාසය කරනවා. ඉතින් මේ විදිහට මහා මුහුදේ කුණු තියාගන්නේ. ඒ නිසා සිත් තලවල වාසය කරන මේ විදිහට කිව්වම බුදුරජාණන් වහන්සේ කහගෙන ඉඳලා අසුරයන් කොහොමද සාසනය පැත්ත. මෙහි කට්ටිය හොඳට ඉන්නවද සිත් තලවලා? බුදුරජාණන් වහන්සේ කියනවා මගේ ගෝලය කර්ම අටක් සලකලා චිත්තනවල වාසය කරනවා කියලා. අරකම පෙන්නනවා. ඉතින් මහා මොහොදේ වතුර ලුණු රසයි වගේ මේ ශාසනය තිකම රසයේ නිවන් රසය. මහා මොහොද විරල ඉක්මෝලා යන්න නෑ වගේ මගේ සිල්වන්ත ශාවකව කවදාවත් ශික්ෂාපද ඉක්මෝලා යන්නේ නෑ. මහා මොහොදේ කුණු තියාගන්නේ නැහැ වගේ මේ ශාසනයේ කුණු කන්දල් තියාගන්නේ නැහැ පිරිසිදු අයට විතරයි ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බොහොම ලස්සන ගලපනවා. ඉතින් භාගතුන් වහන්සේ මෙතනදිත් අදාලා ලොව තියෙන දුර්ලභම කාරණා පහම කියලා දෙන්නම් කියලා. ඉතින් ලිච්ඡවි රජදරුව සද්ධාවන්තයිනේ. සද්ධාව නැත්තම් මේ රජවරු පාරටම ගිහිල්ලා භාගතුන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කරලා ආරාධනා කරන්නේ නෑනේ. ඉතින් මේ රජවරු බොහෝම පැහැදුනා මේ ස්වාමීන් අපට ඒ දුර්ලභ කාරණා කියලා දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලොව තියෙන දුර්ලභම කාරණා පහ කියලා දෙනවා. ඉතින් අද මේ පින්න තුළ ඉගෙන ගන්නේ ලෝකයේ තියෙන දුර්ලභම කාරණා පහ. තථාගතයන් වහන්සේ වදාරන පළවෙනි දුර්ලභ කාරණය තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා දුර්ලභම කාරණය තමයි තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන වචන ගොඩාක් තියෙනවානේ. දැන් ඔය pāli භාෂාවේ ශබ්දකෝෂයට කියන්නේ නිගණ්ඩුව කියලා. ඒ නිගණ්ඩුවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වන නම් රාශියක්. සාමාන්‍ය pāli භාෂාවේ විශේෂත්වයක් තමයි එක දෙයකට නම් ගොඩක් තියෙනවා. දැන් තෘෂ්ණාව ගත්තොත් නම් 100ක් තියෙනවා. ප්‍රඥාව ගත්තොත් නම් 32ක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ගොඩාක් තියෙනවා. බුද්ධෝ, දසබලෝ, සත්තා, සම්බන්ධෝ, දීපදුත්තමෝ, සමන්ත චක්කු භගවා ඔය විදිහට ගොඩාක් නම් ඒ අතර නමක් තමයි තථාගත කියලා කියන්නේ. දැන් මේ සූත්‍රේ ගොඩාක් තැන්වල මම සූත්‍ර පිටකේ බලලා තියෙනවා. ගොඩක් තැන්වල භාගතුන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වන්නේ තථාගත කියලා. මේ තථාගත කියන වචනේ ලොකු තේරුමක් තියෙනවා. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. මොකද්ද පාලි භාෂාවෙන් තථා කියන්නේ එසේ වූ. මෙසේ වූ නෙවෙයි. එතකොට දැන් බලන්න පින්නතුනේ අපි සාමාන්‍යයෙන් අපි පුරුද්දක් හැටියට දැන් කෙනෙක් දැක්කොත් ආ මේ ඔයා මෙයා වගේමයි කියලා අර තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරනවා. දැන් කෙනෙක් දැක්කොත් ඔයා මෙයා වගේමයි කියලා තියෙන දෙයකට සංසන්දනය කරනවා. ගයක් දැක්කොත් ආනේ මේකේ වගේමයි අහවල් ගේ කියලා තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරනවා. රටකට ගියොත් ආනේ මේ රට වගේමයි අහවල් රට කියලා සංසන්දනය කරනවා. එහෙම ලෝකේ සංසන්දනය කරන්න වස්තුවක් නැති නිසා තමයි මෙසේ වූ தത്വයට නෙවෙයි එසේ වූ தത്വයටපත් වෙච්ච උත්තමයා කියලා කියන්නේ තථාගත මෙසේ වූ தത്വයටපත් වුණා නම් සංසන්දනය කරන්න වස්තුවක් තියෙන්න පෙ. එහෙම සංසන්දනය කරන්න ලෝකේ වස්තුවක් නැහැ. එහෙනම් තථාගත කියන්නේ එසේ වූ தത്വයටපත් වෙච්ච උත්තමයා. ඉතින් පින්නතුනේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි ශ්‍රාවකයන් හැටියට ශ්‍රාවකෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ගුණ වැඩියෙන්ම ප්‍රකාශ කරපු ශ්‍රාවකයා. පින්නතුල අහලා ඇති පටිසම්භිදා මග්ගපාල කියන පොත. මේ පොතේ තියෙන සියලු ධර්ම කාරණා සරියුත් මහරහතන් වහන්සේ වදාළ ධර්ම කාරණා. මේකේ තියෙන්නම බුදු ගුණ. ත්‍රිසත්‍ය ඥාන කියලා අපි දැන් වන්දනා කරන්නේ. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නෙවෙයිනේ. එහෙනම් සරියොත් මහරහතන් වහන්සේ වදාළේ තිසත්ත්‍ය ඥාන. සත්‍යත්‍ය ඥාන, සෝලස මහා ඥාන, අට්ඨාරස ආවේනික බුදු ගුණ, එකොන්විසි තත්ත්වයේ ඥාන, චතු විචාරද ඥාන. මේ සියල්ලම දේශනා කරලා තියෙන සරියොත් මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේටවත් මේ බුදු ගුණ කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. පින තුන අහලා තියෙනවා ලංකාවේ කළුදිය පුකුණේ කලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් කලවර පොයේ දවසක බණ කිව්වා. එදා මේ රටේ රාජ්‍ය කරේ සද්දාතිස්ස රජුරු. ඒ කියන්නේ පුතුගම රජුරුවන්ගේ මලනුවක්. රජුරු ධර්මදේශනාව ආරම්භ කරන වෙලාවෙම ආවා. හැබැයි රජුරු මොකද කළේ? රජ කෙනෙක් කිව්වහම පිරිස කලබල වෙනවා. රජුරු ඉස්සරහට ආවෙන මං ආවොත් මේ මිනිස්සු කලබල වෙලා මේ දේශනාවට හානියක් වෙන්න පුළුවන්. රජුරු කෙලවරේ ඉඳගෙන බණ ඇහුවා. එල්ලි වෙනකම්ම සද්දාසිස්ස රජුරු බණ ඇහුවා. කාලකාරාම සූත්‍රයේ තියෙන තනිකර බුදුගුණ. ඉතින් දැන් බුදුගුණ අහන රජුරවන්ට හරි පැහැදිලි. උදේ පාන්දර රජුරු බණ හමාර වෙනකොට සාදු නාද පැවැත්වුවා ලොකු ගෝසාවකින්. සාදුනාද පවත්‍ර ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අද බුදුගුණ වර්ෂාවක් ගංගාවක් දේශනා කළා නේද කියලා. ඒ වෙලාවේ බුද්ධරක්කිත මහරහතන් වහන්සේ වදාළේ අනේ මහරජතුමනි මහසાગරේ ජලකඳෙන් ඉදිකට සිදුරෙන් එන ජලකඳ ජල බිඳුව වගේ ජල බිඳුවකුත් නැහැ. අන්න ඒ වගේ ස්වල්ප බුදුගුණක් තමයි මම දේශනා කළේ. මම නොදා නොදාල බුදුගුණ මේ මහා සාගරේ වැනි කිව්වා. එහෙමනම් පින්නතුනි ඒ වගේ උත්තරයන්ටවත් මේ බුදුගුණ කියලා නිම කරන්න බැරි එකේ මං වගේ කෙනෙකුට කිසිසේත්ම මේ බුදුගුණ කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපේ ගොඩාක් අය හිතනවා මං ඔහොම කියනකොට දවසක් එක ළමෙක්ගෙන් තින් හාමුදුරුවනේ බුදුගුණ තියෙන නවයයි. ඉතින් ඇත්ත පින්නතුනි බුදුගුණ නවයයි කියන්නේ. ඒ නවයක් තියෙන්නේ මේ අනන්ත අපරිමාණ බුදුගුණ කොටු කරලා තියෙන නවයකට. නැත්තම් අපිට මේක පටහ ගන්න බෑනේ. ඒ නිසා මේ බුදු ගුණ නවයවත් අපේ හිතේ බෞද්ධයන් හැටියට හැම වෙලෙම ඔළුවේ තියෙන්න ඕනේ. ඉතිපිසෝ ගාතාව තියෙන එක මම හිතනවා මෙතන කාගෙත් ඔළුවේ තියෙනවා. නමුත් ඒකේ අර්ථෙත් එක්ක තියෙනවා නම් තමයි හරි වටින්නේ. සියලු කෙලෙස් නැති කරන කරහන්. එහෙමවත් මතක තිබ්බොත් තරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුළ ජීවත් වුණා. විද්‍යාතරණ සම්පන්න. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ. සුන්දර ගමන කියන්නේ කිනුතන එකක් අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් මේ ලාලිත්යෙන් වඩින ගමන නෙවෙයි. දැන් අපි කියන්නේ දැන් දරුවෙකුට පුතා ඔයාගේ ගමන මට පැහැදිලි නෑ. කියන වැඩ පිළිවෙල හරියන්නේ නෑ කියන්නේ. එහෙනම් මේ සුන්දර ගමන කියන්නේ කොහොම හොඳ වැඩපිළිවෙලකින් නිවනට වැඩම කළා. එහෙනම් සුගතෝ. ඒ වගේම සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකෙන් ඈතර වුණා ලෝකවිදු. දමණය කරන්න අමාරු දෙවියන්, මිනිසයන්, යක්ෂයන්, බ්‍රහ්මයන් හැම කෙනෙක්ම දමණය කළා. අනුත්තරු පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ සත්තා දේව මනුසාන ඒ වගේම මේ ගාම්භීර චතුසත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරුවා ඒක පින්නතුනි බුදු කෙනෙකුටමයි කරන්න පුළුවන් පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් ස්වම්බුක් ඥානෙ ධර්මය අවබෝධ කරගත්තට අවබෝධ කරවන්න බෑනේ උන්වහන්සේට පුදුමාකාර හැකියාවක් ඒකට තිබුණේ උන්වහන්සේ පහළ වුණේම අන් අයට සතරාරි සත්‍ය අවබෝධ කරන්න. ඒ නිසා බුද්ධෝ මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ වාග්යවන්ත වුණා භගවා. එතකොට බලන්න පින්නතට මෙන්න මේ විදිහට නවරහදී බුදු ගුණ අනිවාර්යෙන්ම අපේ සිත් තුළ තියෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ රූපෙට පැහැදුණා ඒකත් ලොකු පිනක්. ඒක දස්සනානුත්‍රි කියලා තියෙනවානේ. දැන් බුදු බුදු කෙනෙකුගේ රූපය තරම් රූපයක් මේ තුන් ලෝක ධාතුවේවත් නැහැ. ඒ රූපයට පැහැදුනොත් ඒක ලොකු පිනක්. ඒකට කියන්නේ දස්සනානුත්තරය කියන්නේ. මේ ලෝකයේ තියෙන දැකීම් මතර උතුම් උතුම් දැකීම තමයි අසම සම දැකීම තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ දැකීම. ඒ මරණාසන්න මොහොතක වුණත් දැන් අපේ පෙරැන්නෝ ඒ අසාධ්‍ය මට්ටමේ ඉන්න කෙනාට බුද්ධ ප්‍රතිමාවක් හරි පේන්න තියන්නේ. මොකද ඒ ප්‍රසාදය ඇති සුගතිගාමී. හැබැයි පින්නතුන් ලොකුම අනුත්තරීය ධර්මයක් තමයි දසනානුත්තරී කියන එක ලොකු වටිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පහදින්න ඕනේ. ඒ දැකීමෙන් පැහැදුනත් එහාට යහපතක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ගුණයටයි පහදින්න ඕනේ. දැන් අපි සාමාන්‍ය බලන එදිනෙදා අපේ ජීවිතවල අපි මිනිස්සුන්ට පහදිනවන දැකීමේ හැබැයි දැකීමෙන් පහදීම අපේ රූපයට පහදිනවා ඒ රූපේ පින්නතර ටික දවසක් යනකොට වෙනස් වෙනවා ඉතින් හැමදාම කොච්චර ලස්සන රූපයක් වුණත් හැමදාම දක්නට ඒක ඇති දෙයක්වත් නැහැ නමුත් අපි ගුණයකට පැහැදුණොත් ඒක ලේසියෙන් ගලවන්න බැහැ අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේට අපි විශේෂයෙන්ම ශ්‍රාවකයන් හැටියට පහදින්න ඕනේ ගුණයට. ඒ ගුණයට පහදින්න නම් අපි ධර්ම ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණනි මගේ ශ්‍රාවකයන් ශ්‍රාවකයන් කොහොමද යත්තොත්යි කියනවා. මගේ ශ්‍රාවකයන් මට පහදින්න ඕන තථාගතයන් වහන්සේගේ අධිශීලයට. ඒ වගේම ਸਰවඥතා ඥාණයට. ඊළඟට අධි ප්‍රඥාවට. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දෙන ආකාරයට ඒ වගේම ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවට මේවටයි පහදින්න ඕන. පිනතුලහලතිව සකුරුදාය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ඒ පරිබ්‍රාජකය කියන ඔබ වහන්සේට බොහොම ශ්‍රාවකයෝ හොඳට සලකනවා. වහන්සේ ගොඩක් ගරු කරනවා. ගරු කරන්න හේතු කියනවා. මේ පරිබ්‍රාජකය ඔබ වහන්සේ තුට්ටක් වරදන්නේ. ඔබ වහන්සේ පාංශ කුරු දරන්නේ. වහන්සේ ගස් මුල ඉන්නේ. වහන්සේ පින්න පාතේ වඩින්නේ. ඔන්න ඕවන්ද තමයි සලකන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන නෑ නෑ. ඌවට මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මෙන්න මේ අදිශීලයට. දැන් බලන්න පින්නතුන මේ පැහැදීම කියන එක හරියටම පරිස්සමට කරන්න ඕන දෙයක්. මොකද අන්න අපේ ගොඩාක් අය මම දැකලා තියෙනවා පහදින්නේ මේ ලාමක දේවල් වලට. ඔන්න අපි හිතමු සාමණේරහන්ත නමකට පහදිනවා. මට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මලා පවක් කියන හාමුදුරු සිරප් දෙකක්වත් දාන්නේ නැහැ කියලා පහදිනවනේ. ඉතින් ඒක අවපිච්චකමට අපි පහදින්න ඕන. හැබැයි පින්නතුන් උන්වහන්සේගේ කකුලේ තුවාලයක් ඇදිලා ඔන්න උන්වහන්සේ සිරප් දෙකක් දානවා. මේ සිරප් දෙකක් දැම්මක මම මොකද්ද වෙන්නේ? අන්න අරයත් ඉවරයි. <laughs> අර බලන්න අර පහදුනේ සිරප් දාන්න නැතුවට ඉතින් සරප්පු දෙකක් දාපු ගමන් ඒ පැහැදිලි නැති වෙලා යනවා. අන්න ඒකයි ඒ වගේ දේවල් වලට අපි පහදින්න හොඳ නැහැ. අපි පහදින්න ඕන පින්නතර මේ ධර්මයටම. මොකද දැන් එහෙම පැහැදීම නැති වෙන එක ඉක්මනින් ඒ අපහැදීමක් බවට පත් වෙනවා. අපේ ලාංකීය බෞද්ධයන්ගේ තියෙන අඩුපාඩුවක් තමයි කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. ඒකයි මේ අධර්මයේ පොදුම විදියට ව්‍යාප්ත වෙන්නේ. ඉක්මනට පහදිනවා ඉක්මනට පහදිනවා. ওই දෙකම හොඳ නැහැ. ඉක්මනට පහදින්නත් හොඳ නැහැ. ඉක්මනට අපහදින්නත් හොඳ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ පහදින්න ඕන අදිසියට. ශීලයේ කියලා කියන්නේ කය වචන දෙකේ සංවරයනේ. ඒතර බුදුරජාණන් වහන්සේ අදිශීලයෙන් යුක්තයි කියලා කියන්නේ උන්වහන්සේගේ සීලයට සමාන සීලයක් තියෙන කෙනෙක් මේ තුන් ලෝක ධාතුයේවත් නැහැ. ඒක හොඳටම ඔප්පු වෙනවනේ පින්නතුනේ. එදා අර ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා උන්වහන්සේ හිතුවා මට ගුරුවරයෙක් ඕන. ඉතින් ගුරුවරයා කියන්නේ තපසෙන්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩි හිටියෙක්නේ. එහෙම කෙනෙක් නැහැ. සම කරන්න කෙනෙක්වත් ගව් ගානක් ඉට්ටු කරන්න කෙනෙක්වත් නැහැ. ඒකෙන් පේනවා උන්වහන්සේ අධිශීලයෙන් යුක්තයි කියලා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ අධිශීලයේ වික්ෂම වහන්සේට හැටියට මා දකින්නේ විනය පිටකේ. විනය පිටකයෙන් තමයි මම බුදුරජාණන් වහන්සේ කවුද කියලා ඇත්තටම මුලින්ම තේරුම් ගත්තේ. පුදුම හිතෙනවා උන්වහන්සේගේ ශික්ෂපද පනවලා තියෙන විදිහ. පුදුම හිතෙනවා කියලා කියන්නේ මේ ශික්ෂාපද පනවන කාලේ පින්නතුණු විදුලියවත් තිබුණ නැහැ. අන්තර්ජාලය තිබුණද නැහැ. නමුත් ලෝකයේ තියෙන පැරණිම ව්‍යවස්ථාව තියෙන අපට. දැන් මේ රට පාලනය වෙන නීතිමාලාවට අපි කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලානේ. ඒ ව්‍යවස්ථාව හැටියට රට පාලනය වෙනවා. කාලයක් යනකොට දැන් ඔය කියන්නේ ව්‍යවස්ථාව මේවා සංශෝධනය කරන්න ඕනේ අරක මේක කියලා. ඒවා වෙන දේවල්. නමුත් අපිට පනවලා තියෙන ව්‍යවස්ථාව තමයි ලෝකේ පැරණිම ව්‍යවස්ථාව. අද වෙනකම් මොනම සංශෝධනයකටවත් ලක් වෙලා නැහැ. එතකොට භික්ෂුන් වහන්සේලා වන අපි සාකච්ඡා කරන අපිට පුදුම හිතෙනවා. පින්නතුනි සමහර ශික්ෂාපද තින ඊයේ පැනෙවෝ අද මේ තාක්ෂණය දිනුනා කියලා. අන්තර්ජාලය සමග මිනිස්සු එකතු වුණා කියලා අපිට රිංගලා යන්න එක හිලක් කතා කරනවා හද තියරයි. හරියම පුදුමයි. මේ විනය පිටකයේ තුල පින්නතුනේ උන්වහන්සේ අපට හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. අය අපිට හිතලා එකක් අකින්න නැහැ. ආ මේක කරන්න ඕන මේ කාලේ හැටියට මේක කරන්න ඕන. එහෙම එකක් නැහැ. කරන්න ඕන වැඩ ටික හැම එකම කියලා තියෙනවා. මේ පොතු කපන විදිය, කෙස් රවුල් බාන විදිය, දත් මතින විදිය, දාහනේ වළඳන විදිය, රෙසිකිලියට යන විදිය, කෙචිකිලියට යන විදිය, කුටියක් අමදින විදිය, සිවුරක් මහන විදිය, සිවුරට පඳු ගහන විදිය, සිවුරට ඉතුරු දේවල් කරන සිවුරක් නවන විදිය, වැලකට දාන විදිය හැම දෙයක්ම තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේ මකුළු දලක් පවා කඩන විදිය බුදුරජාණන් වහන්සේ අපට කියලා තියෙනවා. ඒ කියන්නේ විනය පිටකේ හොඳට ඉගෙන ගත්ත ආම්දරුව හරිම නේද? මොකද හැම දෙයක්ම ඒකේ තියෙනවා. හැම දෙයක්ම කියලා දෙන්න. දැන් මේ සිවුර ගත්තාම දැන් බලන්න මේ සිවුරේ තියෙන ජංගිය කියලා පටි දෙකක්. කියන්නේ මේ බෙල්ල පැත්තට අඟලක දිග පටියක් අල්ලන්න කියන. මේ කකුල් පහ පහළ පැත්තට අඟලක පටියක් දිග පටියක් අල්ලන්න කියන. ඒකට කියන්නේ ජංගිය පටි කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ වගේ පටි දෙකක් අනුදැන වදාලේ? මම මම මේ කියන්නේ හැමදේම දේශනා කරපු ආකාරය. වෙනසට දැන් ඔයත් අංග සෙවත් එක ගුණා දැන් ඔය දාඩියට ඔක උඩ ටික ගෙවෙනවා නේද? දැන් අපේ උනත් දැන් මේ නිතර මේ චිවර පොරවනකොට බෙල්ල හරිය ගිවෙන්න පුළුවන්. ඒතර අර අඟලක පටියක් අල්ලලා තිබුණාම ඉස්සෙල්ලා ගිවෙන්නේ අර පටිය. මේ පටිය කරලා දාලා තව පටියක් අල්ල ගන්න පුළුවන්. දැන් කකුල් වල වුණත් එහෙම සරන් එහෙම ගෙවෙන්නේ. කලිසම් එහෙම ගෙවෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වෙනම රෙදි පටියක් අල්ලන්න කියන්නේ. එතකොට ඒක ගෙවෙනකොට තව රෙදිපතියක් අල්ලන්න පුළුවන්. දැන් බලන්න මේ සිවුර වැලකට දාන්න කලින් අපිට දේශනා කළා තියෙනවා අපිට නිකම්ම ඔයත් වගේ නිකම්ම කියලා වැලට දාන්න බෑ සිවුර. වැල ළඟට ගිහිල්ලා ඇඟිලි දෙකෙන් අල්ලන වැල ඇදගෙන යන්න කියනවා. ඊට පස්සේ ඇඟිලි දෙක බලන්න කියනවා වැලේ මොන හරි කහටක් තිබුණොත් අර සිවුරට අල්ලයි කියලා. මම මේ කියන්නේ සිවුම් තැන්. ඒතර මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ විනය පිටකයේ කියවනකොට පින්නතුනේ ඇති වෙන ශ්‍රද්ධාව හිතා ගන්න බෑ. තාත්තා කෙනෙක් වගේ කන බොන විදිය දැන් මේ පුංචි දරුවන්ට මේ අම්මලා තාත්තලා කියලා දෙනවනේ. මෙහෙමයි පුතේ කන්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ අපට ඒ සියල්ලම කියලා දෙලා තියෙනවා. නැත්නම් අපි චපුකාරක. කොහරි ගිහිල්ලා දාන වන්දනකට චපු චපු කියලා හපන්න එපා කියනවා. දැන් මේ පොඩි ළමයට කියලා දෙන්නේ නැද්ද? කියලා දෙනවා. ඊළඟට බලන්න සුරුසුරු කාරකම්. ඔය කීරි ඡන්ද වගේ බොනකොට දැන් පුංචි දරුවෝ සුරුසුරු ගාලා අදිනව නේද? බලන්න අපේ බුදු පියා අපට එකක් දේශනා කරලා තියෙනවා. එහෙම කරන්න බෑ. හත්ත නීල් එකක් දානවන්තර අතලව කන්න බෑ. පත්ත නීල් එකක් දානවන්තර පිගාන පාත්‍රෙලව කන්න බෑ. සාමසේන හත් වෙන පාණ්‍ය තාලකම් ඉඳුල්ලකින් හැදිකේරු පිගංකෝ පල්ලන්න බෑ. ඒවා පින්නතුනි කියන්නේ ගොත් මේ කාලේ අපිට මදි. ඉතින් එහෙමනම් මම මේ කිව්වේ ඇත්තටම අපි පහදින්න ඕන බුදුරජාණන් වහන්සේගේ මේ අදිශීලයට. ඊළඟට ਸਰවඥතා ඥාණයට. ਸਰවඥතා ඥාණය ගැන කතා කරන්න තින් අපිට දැන් කාලයක් නැහැ. ඒකට පටිච්චසමුප්පාදයේ පිළිබඳව කෙනෙක් විමසනවා නම් උන්වහන්සේගේ ඥාණය හොඳට යම් කිසි මට්ටමකින් හරි වටහා ගන්න පුළුවන්. පටිච්චසමුප්පාදේ. ඊළඟට පින්සන අති ප්‍රඥාව. අධිප්‍රඥාව කියලා කියන්නේ දැන් මෙතන ඇති නොයෙක් වෘත්තිකයෝ. ගුරු වෘත්තිකයෝ ඇති, එහෙම ඉන්නවනේ වෘත්ති මොහර වෘත්තියක් කරනවනේ. එතකොට බලන්න අපේ මොන වෘත්තිය කළත් අපිට කරන්න පුළුවන් කාලයක් තියෙනවා. සමහර ගුරුවරු ඉන්නවා ෆෝනව වගේ උගන්වනවා. හැබැයි අවුරුදු 80ක් විතර ගියාට පස්සේ යාට ඒක කරන්න පුළුවන් 75ක් 80 වෙන්න. ඒගොල්ලෝ කියනවා ඒක අපිට දැන් ඉතින් මතක නැහැ නේ. දැන් බලන්න මහා සුප්‍රකට ඉන්න වෛද්‍යවරු අවුරුදු 75ක් විතර ගියාට පස්සේ අපි ආර සත්කම් දෙනවා. නෑ. අපි කියනවා ආය දැන් මේගොල්ලෝ කාලේ ඉවර දැන් අලුත් එක්කෙනෙක් ඉන්නවා මෙයා ඉන්නවා අරයා ඉන්නවානේ. අර බලන්න කරන්න පුළුවන් කාලයක් තියෙනවා. දැන් බලන්න නඩු දෙනවන ලෝය කෙනෙක් ඉන්නවා. අවුරුදු 75ක් විතර ගියාට පස්සේ අපි ආර නඩු දෙනවද? එයාට නඩු දුන්නොත් හොඳට හිටියේ නේද? මොකද එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. දැන් අපි බන කියනවා. දැන් අපිට අවුරුදු 75ක් 70ක් ගියාම මෙහෙම මතක තියාගෙන බණ කියන්න පුළුවන්. ඒක පිළිහිලා යනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි අපට එහෙම වුණාට භාගතුන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි අදි ප්‍රඥාව කියන්නේ. උන්වහන්සේ අවුරුදු 120ක් ගියා. සරියොත් මහරහතන් වහන්සේ වගේ ශ්‍රාවකයෝ හතර දෙනෙක් එකතු වෙලා ගාම්භීර ප්‍රශ්න අවුරුදු 100ක් ඇහුවත් කිසිම ගාණක් නැතුව බුදුරජාණන් වහන්සේට උත්තර දෙන්න පුළුවන් කියනවා. ඒක තමයි අතිප්‍රඥාව. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දෙන ආකාරය පිළිතුරු. බලන්න දැන් මෙතන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම බණ කියවනවා. මේ කී දෙනෙක් මාර්ගඵල ලබයිදනේ? පින්නතුනි උන්වහන්සේට මේකයි මම කිය පුදුමාකාර හැකියාවක් උන්වහන්සේට තියෙන්නේ සත්‍යයන්ට සත්‍ය සත්‍ය අවබෝධ කර දෙන්න. දැන් බලන්න ගොවියෙක් ආවොත් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම බණ කියන්නේ නැහැ. ගොවිකම ගැන කතා කරන්නේ කොහොමද වගා කරන විදිහ. ඉතින් මේ Taman දන්න විශේෂ කතා කරන්න ඕන කෙනෙක් කැමති. ඉතින් ගොවියා උඩ පැන පැන ගොවිකම ගැන කියනවා නැගිටින්නේ ආර්ය ශ්‍රාවකෙක් වෙලා. හරක් බලන්න බලන මනුස්සයෙක් එක්ක වුණත් එහෙමයි. ගොපලුකම ගැන කතා කරන්නේ මහා ගෝපාලක සූත්‍රයේ. ඒ වගේම පේන්නේ එහෙමනේ. ගොපලුකම ගැන කතා කරනවා නැගිටිනකොට රහතන් වහන්සේටම මාර්ගඵල ලාභී. සංගීතඥයෝ කොච්චර ඉඳලා තියෙනවා. සංගීතඥයෝ කතා කරනකොට තමන් වාදනය කරන ඒ මහණ්ඩේ ගැන කතා කරන්නේ අන්තිම නැගිටින රහතන් වහන්සේ නමක් වෙයි. දේශපාලත්නික ආවොත් රාජ්‍ය පාලනය ගැන කතා කරනව නැගිටින්නේ මාර්ගපරණාමීක් වෙලා. එහෙමනම් පින්නතුනේ අපි පහදින්න ඕන වට. එහෙමනම් ওই බාහිර දේවල් වලට නෙවෙයි වට පැහැදුනත් ඒවත් කුසලයක් තියෙනවා භාගතුන් වහන්සේ නමුත් අපි ගුණයටයි පහදින්න ඕන. ඊළඟට මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කිව්වේ මේ සත්‍ය බෝධිපාක්ෂ ධර්ම වලට පහදින්න ඕන. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේට තමයි අපි මුලින්ම පහදින්න ඕන මේක තමයි ලොව දුර්ලභම කාරණය. ඉතින් බලන්න මේ වගේ බුද්ධෝපාද කාලයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් අපේ ජීවිතය කියලා කියන්නේ බොහොම කෙටි කාලයක්. පරමාවිත වින්දා දවස් 30යි. තව ස්නාස නැවි හොඳේ. අපි මේ මොන සැලසුම් තිබ්බත් දවස් 10යි උපරිම. ඉතින් එහෙමනම් බුද්ධෝත්පාද කාලයක් ලැබුණා කියලා කියන්නේ කොච්චර වටිනවද? එහෙනම් ඒ පළ පරම දුර්ලභ කාරණේ අපි ලබලා තියෙනවා. ආලියට පේන්නේ නැහැ කියනෝනේ ආලියගේ ඇඟේ ප්‍රමාණය. අන්න ඒ වගේ තමයි අපි ලැබපු දුර්ලභ වාසනාව අපිට පේන්නේ. ඒකයි මෙතන තියෙන ගැටලුව. ඊළඟට දෙවැනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අරගොල්ලෝ කිව්වනේ පළවෙනි කාරණේ අස් ඇත්තා දෙවෙනි කාරණේ අස්සය බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි දුර්ලභ කාරණේ තමයි දෙවෙනි දුර්ලභ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නම ලොවට පහළ වෙලා දේශනා කරන ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. එහෙමනම් බණ කියන්න ලැබෙනවා කියන එක පුංචි වාසනාවක්ද නේද? එතකොට බලන්න ධර්ම දේශකයා බුදුබණ කියන ධර්ම දේශකයා දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. එහෙමනම් දෙවෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි සැබෑම බුදුබණ කියන ධර්ම දේශකයා. තුන්වෙනි කෙනා තමයි ඒ තථාගත ධර්මයේ මතක තියාගන්න පුජ්‍යලයා. දැන් මං කාල වේලාව වෙනසක් ඇටින් කියන්නම්. ඉතින් ඔයත්තන්ට පුළුවන් මේ දුර්ලභ කාරණයට එකතු වෙන්න. දැන් මේ ධර්මයේ මතක තියාගන්න පුළුවන් නන්නේ. දැන් මේ පුංචි දරුවෙක් වුණා ධර්මයේ දරාගෙන ඉන්නවා නම් අම්මා තාත්තට වඳින්න පුළුවන් කෙනේ දරුවට. අපි චෛත්‍යයට වඳින්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන නිසා ධාතු චේති. දරුවෙක් හරි ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ දරුවට වැන්දට කමක් නැහැ කියනවා. මොකද ඒක ධර්ම ධම්ම චේතිය. එහෙනම් ධර්මයේ දරා ගන්න අපි මහන්සි ගන්න ඕනේ. හතරවෙනි දුර්ලභ කාරණය තමයි ඒ ධර්මයට අනුව ජීවත් වෙන පුද්ගලයා දුර්ලභයි කියනවා. ධම්මානු ධම්ම පටිපන්න පුද්ගලයා. පස්වෙනි දුර්ලභ පුද්ගලයා තමයි කතන්නෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කළගුණ දන්න කළගුණ සලකන පුද්ගලයා දුර්ලභයි කියනවා. පින්නතුනි මේක විශේෂ කාරණයක්. කතන්නෝ කතවේදී කළගුණ දැනීම කළගුණ සැලකීම මේක විශේෂයෙන් අපි හිතට ගන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා විතරක් නෙවෙයි උන්වහන්සේ පින්නතුනි ක්‍රියාවෙන්ම පෙන්වනවා බලන්න ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා සතියක් බෝධින් වහන්සේ දිහා බලාගෙන අනිමිෂ ලෝචන පූජාව කළේ කළගුණ සලකන්නේ හිතක් හිතක් නැති බෝධියට පවා අපේ බුදුරජාණන් වහන්සේ මේ ගහකටනේ පවා කළ ගුණ සැලකලා තියෙනවා. ඊළඟට පින්නතුනි උන්වහන්සේ කළගුණ සැලකීම ගත්තොත් ඒවා කතා කරන්න අපිට කාල වේලාවක් නැහැ. යසෝදරාවගේ මාලිගාවට වැඩම කළේ කළගුණ සැලකන. ඊළඟට ප්‍රජාපති ගෝතමිය අන්තිමට එතුමිය මහානකම දීලා එතුමිය බුදුරජාණන් වහන්සේ ළඟට ගියා කතා කරන්න. පිරිනුවන් පාන්න ආසන්න වෙලා. ස්වාමීන් වහන්සේ මට කතා කරන්න පොඩ්ඩක් අවස්ථාව දෙන්න. භාගතුන් වහන්සේ අවස්ථාව දුන්නාම මේ අම්මා කියන ඔබ වහන්සේගේ අම්මා මහමායා. මගේ නැගි මගේ සොහොරිය. ඔබ වහන්සේ ඉපදිලා දින හතරකින් කලුගේ කළා. ඒ වෙලාවේ මට දරුවෙක් හිටියා. මගේ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වය මම ගත්තා. මගේ ඇඟිල්ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. එහෙනම් අද බුදු වුණක් මගේ පුතා කිව්වා. හැබැයි ස්වාමීන් වහන්සේ මට මේ සසර කතරින් එතර වන්නට අමාකිරි දෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. ස්වාමීන් දැන් මගේ වෙලාව හරි. මට පිරිනුවන් පාන්න අවසර දෙන්න කිව්වා. එහෙම කියනකොට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනෙන් නැගිට්ටා. කළගුණ සලකන. මේ අම්මා පිරිනුවන් පාන්න වඩිනකොට පුංචි දරුවෙක් අර අම්මගේ පස්සෙන් යනවා වගේ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මේ අම්මාගේ පිටිපස්සෙන් වැඩම කරලා තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පළමු පසුගමන් යාම, අවසාන පසුගමන් යාම. බලන්න මේ ආදර්ශය ලබාගෙන අපේ පැරණි මුතුන් මිත්තෝ කුඹුරට ගිහිල්ලා කුඹුර වැඩ පටන් ගත්ත උදැල්ලට වඳලා. මට මතකයි අපේ සීයලා උදැල්ල හොදනවා කියලා කියන්නේ නැහැ, පින්නතුන් උදැල්ල නාවනවා කියලා කියන්නේ. හරක බානට වඳින මිනිස්සු මම දැකලා තියෙනවා. අපේ අම්මලා බත් මුට්ටිය දිවේ තියලා බත් මුට්ටියට තුන් පාරක් වඳිනවා. අද කොහොමද කියලා මම දන්නේ ඒ බලන්න කළගුණ සැලකීම. ඉතින් මේවා බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ආදර්ශ. එහෙනම් ඒක මහා දුර්ලභ කාරණයක්. ඉතින් මේ කාරණය අද සීඝ්‍රයෙන් පරිහානියට යනවා. හිතා ගන්න බෑ. ගිහි සමාජය තුලත් එහෙමයි, පැවිදි සමාජය තුලත් එහෙමයි. ඒක තමයි මිනිස්සු කියන්නේ අද ඉතින් කෙලෙහි ගුණේ තියෙන පරික්‍රමයේ කියලා. එහෙමනම් පින්නතුනේ මේ කෙලෙහි ගුණේ අපි හොඳට පුරුදු කර ගන්න ඕනේ. ඒක දුර්ලභ කාරණයක්. එහෙනම් දැන් දුර්ලභ කාරණා පහක් කියුණා. මොනවද ඒ පහ? ලෝතුරා බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභයි. ඒ ලෝතුරා බුදු කෙනෙක් ලෝට දේශනා කරන ධර්මය දරාගෙන දේශනා කරන දේශකයා දුර්ලභයි. ඒ ධර්මයේ දරා ගන්න පුජ්‍යලයා දුර්ලභයි. ඊළඟට ඒ ධර්මයට අනුව ජීවත් වෙන පුජ්‍යලයා දුර්ලභයි. කළගුණ දන්න, කළගුණ සරකන පුජ්‍යලයා දුර්ලභයි. එහෙමනම් පින්වත් හැමදෙනාටම මේ දුර්ලභ කාරණා ජීවිතයට ගලප ගන්නට ඒ දුර්ලභ කාරණාවන්ගේ තමන්ගේ ජීවිතයට ආලෝකය හදා ගන්නට මේ කුසලයේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාත බුම්මත්තා